ධර්මානුශාසනාව අද ධර්මානුශාසනා පවත්වන දේශකයන්න් වහන්සේ ගොතටුව බෝපැත්ත ශ්‍රී සම්බෝධි විහාරාධිකාරී මාලිකාකන්ද විද්‍යෝදය පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය කෙහෙල්වල නන්ද ස්වාමින් වහන්සේ නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පමාදං අප්පමාදේන යදානුදති පණ්ඩිතෝ පඤ්ඤාපාසාද මාරුයිහ අසෝකෝ සෝකිනිම්පජං පබ්බ තට්ඨෝව බුම්මට්ඨෝ ධීරෝ බාලේ අවෙක්ඛති මෙම සද්ධර්ම දේශනාවට සවන් යොමු කරන පරම පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වතුනි තුන් ලෝකාග්‍රාමාමේනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා කෙරෙහි පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසු දහසක් ධර්මස්කන්ධයෙන් අල්පමාත්‍රෝ හෝ ධර්මාවාදයක් ශ්‍රවණය කරන්ට මේ පින්වත් පිරිස සූදානමින් පසු වෙන අවස්ථාව ඔබ සෑම දිනාගෙම මේ ලෝක ජීවිතය පරලෝක ජීවිතය සපවත් කරගන්නට වාසනාවන්ත කරගන්නට අවකාශය ලැබෙන ආකාරයට අද දවසෙත් ඔබ වෙනුවෙන් වටිනා කියන ධර්මානුශාසනාවක් පවත්වන්නට මා අපේක්ෂා කරනවා. අද මාත්‍රකාව හැටියට ලැබිලා තියෙන පින්වත්නි ධම්මපදයේ අපමාද වග්ගය. අපමාද වග්ගයේ ඇසුරින් ප්‍රඥාවන්තයාගේ ස්වභාවය පිළිබඳව පහදා දීමයි මෙම ධර්මානුශාසනාවෙහි අරමුණ. ධම්මපදයේ අප්‍රමාද වර්ගයේ සඳහන් වෙන ඊ타ත්ම වටින ගාථා රත්නයක් ඔබට ධර්මානුශාසනා කරන්නට මම මාතෘකා කළා. අපිට ලැබිලා තිබෙන කාල වේලාවට අනුකූලව ප්‍රඥාවන්තයාගේ ස්වභාවය පිළිබඳව කරුණුකාරණා කීපයක් ඔබට විස්තර කර දෙන්න මා බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාම ධර්ම ගෞරවය ඇති කරගෙන ධර්මයේ කෙරෙහි සිත පහදවාගෙන මේ මොහොතේ පතන් මේ උතුම් ධර්මානුශාසනාවට සවන් යොමු කරන්ට අදහස් ඇති කරගන්න ඕන. පින්වත් පිරිසට ධර්මානුශාසනා කරන්ට මම මාත්‍රුකා කළේ පමාදං අප්පමාදේන යදා නුදති පණ්ඩිතෝ පඤ්ඤා පාසාද මාරුයිහ අශෝකෝ ශෝකිනින් පජං පබ්බතට්ඨෝව බුම්මට්ඨෝ දීරෝ බාලේ අවෙක්ඛති ආදී වශයෙන් ධම්මපදයේ අප්‍රමාද වර්ගයේ සඳහන් වෙන ඒගාථා ධර්මය. පින්වත්නි අපි අද අවධානය යොමු කරන්නේ ප්‍රඥාවන්තයා යනු කවරෙක්ද කියන කාරණය පිළිබඳව. මේ ගාථා පාඨය තුල ඊ타ත්ම සුවිශේෂී වචනයක් සඳහන් වෙනවා අනේ කෙරෙහි අපි අද අවධානය යොමු කරන්නේ. පඬිතෝ කියන වචනය මීට කලින් කොච්චරවත් ධර්ම ශ්‍රවණය කරපු ඇත්තෝ මේ පඬිත කියන වචනය අහලා ඇති. ඒ වගේමයි පොත්පත්වල කියවලා ඇති. අද මේ පඬිතයා යනු කවරෙක්ද කියන කාරණය පිළිබඳව ධර්මානුකූල විවරණයක් ඔබ වෙනුවෙන් සිද්ධ කරන්නටයි මගේ මේ බලාපොරොත්තුව. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඥානවන්ත පුරුෂයා යම් දවසක අප්‍රමාදී භාවයෙන් මේ ප්‍රමාදය දුරු කෙරෙද්ද අන්න එදාට ඒ තැනැත්තා ප්‍රඥාව නැමැති ප්‍රාසාදයට නැගලා ශෝක රහිතව ශෝක කරන සත්වයන් දකිනවා නුවණැති ඒ පුරුෂයා හරියට කන්දක් මුදුන ඉඳගෙන පහළ බලන තැනැත්තෙක් වගේ ප්‍රමාද වෙච්ච ශෝකී සහිත පුද්ගලයන් දකිනවා කියන එකයි අපි මාතෘකා කළ ගාථාවෙහි සරලාර්ථය ඥානවන්ත පුරුෂයා අප්‍රමාදයෙන් තමයි මේ ප්‍රමාදය කියන කාරණාව දුරු කරන්න ඕන. පින්වතුනි අප්‍රමාදයෙන් ප්‍රමාදය දුරු කිරීම ප්‍රඥාවන්තයාගේ පළවෙනි ස්වභාවය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අංගුත්තර නිකායේ පඤ්ඤාවුද්ධි සූත්‍රයේදී මේ ප්‍රඥාවන්තයා තුල පවතින්න ඕන දියුණු වෙන්න ඕන කාරණා කීපයක් පිළිබඳව. උන්වහන්සේ තෙන්දි පැහැදිලි කරනවා පින්වත්නි චත්තාරෝ මේ භික්ඛවේ ධම්මා පඤ්ඤා බුද්ධියා සංවත්තಂತಿ කතමේ චත්තාරෝ ප්‍රඥාව දියුණු කරන්නට බලාපොරොත්තු වෙන තැනැත්තා තුල දියුණු වෙන්න ඕන සංවර්ධනය වෙන්න ඕන කාරණා හතරක් පිළිබඳව මේ සූත්‍ර දේශනාවේදී භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා අංගුත්තර නිකායේ පඤ්ඤා බුද්ධි සූත්‍රයේදී මොනවාද මේ காரணා හතර? සප්පුරිස සංසේවෝ යමෙකු ප්‍රඥාව දියුණු කරන්නට බලාපොරොත්තු වෙනවා නම් අන්නේ තැනැත්තා තුළ අනිවාර්යයෙන්ම දියුණු විය යුතු අංගයක් තමයි ඇති කරගත යුතු අංගයක් තමයි සත්පුරුෂ ආශ්‍රය කියලා කියන්නේ. දෙවැනි කාරණේ සඳහන් කරනවා සද්ධම්ම ශ්‍රවණම්. සද්ධර්ම ශ්‍රවණය කිරීමත් ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙන කාරණයක් හැටියටයි භාග්‍යවතුන් වහන්සේ මෙහිදී පැහැදිලි කරන්නේ. මේ මොහොතේ ඔබ යොමු වෙලා ඉන්නේ අන්නේ උතුම් කාර්යයට. විනාඩි කිහිපයක් නමුත් මෙබඳු උතුම් සද්ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීම තුළින් පින්වත් ඔබේ ප්‍රඥාව යම් පමණකින් හෝ දියුණු කර ගැනීමේ හැකියාව ලැබෙනවා. ඊළඟ කාරණේ සඳහන් කරනවා ඊ타ත්ම වැදගත් කාරණය යෝනිසෝ මනසිකාරෝ. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ පින්වතුනි එළඹ සිටි සිහියෙන් යුක්තව කටයුතු කිරීම. එළඹ සිටි සිහියෙන් යුක්තව යම් කිසි කෙනෙක් කටයුතු කරනවා නම් එයත් පින්වත්නි අප්‍රමාදී බව පිණිස හේතු වෙන ඒ වගේමයි ප්‍රඥාව දියුණු වෙන කාරණයක් හැටියටයි ධර්මයේ විස්තර වෙන්නේ. ඒ වගේමයි හතරවෙනි කාරණය සඳහන් කරනවා ධම්මානුධම්ම පටිපත්තිය. ධර්මානුධර්ම ප්‍රතිපත්තීන්හි පිහිටා කටයුතු කිරීමත් අප්‍රමාදී බව දියුණු වෙන ඒ වගේමයි ප්‍රඥාව වැඩෙන කාරණයක් හැටියටයි ධර්මයේ විස්තර වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ දහම පින්වතුනි ගතත් එක්ක කරන ගනුදෙනුවක් නෙමෙයි. බුදුහාමුදුරන්ගේ දහමෙන් මේ ගනුදෙනුව සිද්ධ කරන්නේ හිතත් එක්ක. ඔබ අහලා ඇති මනෝ පුබ්බංග මා ධම්මා මනෝ සෙට්ඨා මනෝමය. භාග්‍යවතුන් වහන්සේ නිරන්තරයෙන් දේශනා කළේ මනසම ශ්‍රේෂ්ඨයි මනසම ප්‍රධානයි කියන කාරණේ. මේ හිත තමයි පෙරටුව ගමන් කරන්නේ. හිත තමයි සෑම දෙයකටම මුල් වෙන්නේ ප්‍රධාන වෙන්නේ. එහෙනම් පින්වතුනි අපි නිරන්තරයෙන්ම කැපවෙන්න ඕනේ. ඒ වගේමයි උත්සාහවන්ත වෙන්න ඕනේ. මෙන්න මේ හිත දියුණු කරගන්න, හිත සකස් කරගන්න. ගත සකස් කළාට ප්‍රමාණවත් නැහැ යම් කිසි කෙනෙක්ගේ හිත සකස් වෙලා නැත්තම්. අද වර්තමාන සමාජය දිහා බැලුවම බහුල වශයෙන් අපිට දකින්න තිබෙන දෙයක් තමයි පේන්න තියෙන දෙයක් තමයි ගත සංවර්ධනය කරන්නට ඒ වගේමයි ගත හදන්නට බොහෝමයක් දෙනා වෙහෙසෙනවා මහන්සි වෙනවා හැබැයි හිත හදන්නට හිත දියුණු කරන්නට බොහෝ අය මහන්සි වෙන උනන්දු වෙන වෙහෙස වෙන පාටක් අපිට පේන්නේ නැහැ ගත සංවර්ධනය කරන මධ්‍යස්ථාන ඕනෑ තරම් මේ රටේ අපිට දකින්ට ලැබෙනවා ඒ තැන්වල පිරිස ඉතිරිලා පැතිරිලා යනවා හැබැයි සිත සංවර්ධනය කරන මධ්‍යස්ථාන දවසින් දවස පාළුවට යන ස්වභාවයක් අපිට දකින්ට ලැබෙනවා ඔයත් උනත් දැකලා ඇති ওই මගතොටේ යනකොට සමහර වෙලාවට කාය වර්ධන මධ්‍යස්ථානවල පිරිස පොලිමේ බලාගෙන ඉන්නවා. ඒ වගේමයි රූපලාවන්‍යාගාරවල තමන්ගේ රූපය සංවර්ධනය කරන්නට රූපය සකස් කරන්නට කල් වේලා ඇතිව දිනවකවානු වෙන් කරගන්නවා. හැබැයි හිත හදන මධ්‍යස්ථාන ඒ කිව්වේ මේ විහෙර විහාරස්ථාන ඒ වගේමයි පන්සල් පල්ලි කෝවිල් වගේ ස්ථාන දවසෙන් දවස පාළුවට යනවා. සමහර තැන් හරියට මහලු මඩන් වගේ වයසට ගිය අම්මලා තාත්තලා විතරයි ඒ තැන්වල ස්ථානගත වෙලා ඉන්නේ. එනිසා පින්වතුනි අපි හිත හදන්න ඕනේ වයසට ගියාම නෙමෙයි. තරුණ කාලේ තමන්ගේ ජීවිතේ තරුණ අවදියේදී තමයි තමන්ගේ හිත සකස් කරගන්නට වෙහෙසෙන්න ඕනේ මහන්සි වෙන්න ඕනේ. ඒ කිව්වේ තමන්ගේ හිත තමන්ට අවනත නැති කාලෙදි තමයි හිත සකස් කරගන්නට මහන්සි වෙන්න ඕන. නිසා හොඳට මතක තියාගන්න ඕන. අපි කොච්චර ලස්සනට අපේ ගත සකස් කරගත්තත් ගත හදාගත්තත් අපේ හිත අපි සකස් කරගත්තේ නැත්නම් අපිට වටිනාකමක් නැහැ. ගත ලස්සනට තිබුණට හිත ලස්සනට නැත්නම් හරියට පිටතින් රන් ආලේප කරපු නමුත් ඇතුළතින් අසූචි පුරවපු බඳුනක් හා සමානයි අපේ ජීවිත. අද වර්තමාන තරුණ පරම්පරාවේ බොහෝ දෙනෙක්ගේ ජීවිත ආන් ඒ වගේ. පිටතින් හරිම ලස්සනයි. හැබැයි ඇතුළතින් බලපුවාම ආධ්‍යාත්මය පිරිහිලා. ආධ්‍යාත්මය ලස්සන නෑ. ආධ්‍යාත්මය ලස්සන වෙන්න නම් පින්වතුනි හිත සකස් කරගෙන තියෙන්න ඕනේ. අනේකයි බුදුහාමුදුරුව මේ තරම් අපිට දේශනා කළේ හිත සකස් කර ගැනීමේ හිත දියුණු කර ගැනීමේ වටිනාකම පිළිබඳව යෝනිසෝ මනසිකාරය කියලා කිව්වේ එකයි එළඹ සිට සිහියෙන් යුක්තව කටයුතු කරන්න නම් අනිවාර්යයෙන්ම Tamange හිත මනාකොට සකස් කරගත්තු තැනැත්තෙක් බවට පත්වෙන්න ඕන. හිත සකස් කරගත්තු තැනැත්තා තමයි ප්‍රඥාවන්තයා කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ ප්‍රඥාවේ තියෙන වටිනාකම. පින්වතුනි මේ ලෝකේ තියෙනවා අපි දන්න ආලෝකයන් කීපයක්. එන් පළමු වෙන්න තමයි සූර්යාගේ ආලෝකය. දෙවැන්න තමයි චන්ද්‍රයාගේ ආලෝකය. ඒ වගේම තමයි තුන්වැන්න අග්න්‍යාලෝකය. ඒ කිව්වේ ගින්නෙන් ලැබෙන ආලෝකය. හතරවැන්න තමයි ප්‍රඥා ලෝකය කියලා කියන්නේ. ඉරෙන් ලැබෙන ආලෝකය, හඳෙන් ලැබෙන ආලෝකය, ඒ වගේමයි ගින්නෙන් ලැබෙන ආලෝකය අපේ භෞතික ජීවිත ලස්සන කරගන්නට සකස් කරගන්නට අපිට යම් යම් ආකාරයට උපකාර වෙනවා. හැබැයි ප්‍රඥා ලෝකය කියන එක පින්වතුනි අපේ ආධ්‍යාත්මික ජීවිතය සකස් කර ගැනීම පිණිසයි අපිට උපකාර වෙන්නේ. ඉරෙන් හඳෙන් ගින්නෙන් තමන්ගේ ආධ්‍යාත්මය සකස් කරගන්න පුළුවන්කම තිබුණා නම් සතා සිව්පාව පවා තමන්ගේ ජීවිත මේ මිනිස්යා තරමටම දියුණු කරගන්නවා නොඅනුමානයි. හැබැයි එසේ පුළුවන්කමක් නැහැ. ප්‍රඥා ලෝකයෙන්ම පමණයි ආධ්‍යාත්මික දියුණුව ඇති කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. අනිනිසා භාග්‍යවතුන් වහන්සේ මේ ප්‍රඥා ලෝකයේ දියුණු කර ගැනීමේ වටිනාකම පිළිබඳව නිරන්තරයෙන් අපිට අනුශාසනා කළා. සංස්කෘත පඬිවරයෙක් සඳහන් කරනවා ස්වගෘහේ පූජ්‍යතේ මූර්ඛා ස්වග්‍රාමේ පූජ්‍යතේ ප්‍රභු ස්වදේශේ පූජ්‍යතේ රාජා විද්වාන් ਸਰවත්‍ය පූජ්‍යතේ තමන්ගේ නිවස තුල පිළිගැනීමක් ලැබෙනවා මෝඩයට ඒ වගේම තමයි තමන්ගේ ගම තුලදී පිළිගැනීමක් සිද්ධ වෙනවා කාටද ප්‍රභූවරයාට ඒ වගේමයි තමන්ගේ රට තුලදී පිළිගැනීමක් ලැබෙනවා රජුරවන්ට හැබැයි විද්වාන් ਸਰවත්‍ර පූජ්‍යතේ පඬිතයාට ප්‍රඥාවන්තයාට කොතන ගියත් කොහේදීත් අන්නේ පිළිගැනීම ලැබෙනවා අනනිසා ප්‍රඥාවන්ත බව කියන එක අනිවාර්යයෙන් අපි තුල ඇති කරගත යුතු කාරණයක්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කාය වාග් මනෝ සුචරිත ධර්මයන් කෙරෙහි නිරන්තරයෙන් එළඹ සිටි සිහියෙන් යුතුය වීම ප්‍රඥාව හෙවත් අප්‍රමාදයේ හැටියට උන්වහන්සේගේ දේශනාව තුළ සඳහන් වෙනවා. අප්පමාදෝ නාම පමාදස්ස පටික්ක භූතෝ ඒකෝ ධම්මෝ අප්‍රමාදය කියලා කියන්නේ ප්‍රමාදයට ප්‍රතිපක්ෂව හිටියේ එක් ධර්මතාවයක් හැටියටයි පින්වත්නි ධර්මයේ තුල විස්තර වෙන්නේ ඒ විතරක් නෙමෙයි කාරණා කීපයක් Tamange ජීවිතය තුල සම්පූර්ණ කරගන්නට නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ අප්‍රමාදී බව අපි අපේ ජීවිතය තුළ ඇති කරගත යුතුයි කියන වග සම්බුද්ධ දේශනාවේ පැහැදිලි වෙනවා. ආයුං ආරෝග්‍යං වන්නං සග්ගං උච්චා කුලීනතං රතියෝ පත්තයන් තේන උලාරෝ අපරාපරි අපි හැමෝම කැමති පින්වතුනි සම්පත් ළඟා කරගන්නට ආයු සම්පත්තිය නිරෝගී සම්පත්තිය වර්ණ සම්පත්තිය ඒ වගේමයි ස්වර්ග සම්පත්තිය උසස් කුලවල උත්පත්තිය ලැබීම මේවා අපි හඳුන්වන්නේ සම්පත් හැටියටයි. මෙන්න මේ සම්පත් ළඟා කරගන්නට නම් අනිවාර්යයෙන්ම පින්වත්නි අපි තුල පවතින තෝන ලක්ෂණයක් හැටියට භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙනවා අප්‍රමාදී බව. ආයුෂ ලබන්ට නම් ඔහු අප්‍රමාදීව කටයුතු කරන කෙනෙක් වෙන්න ඕන. ඒ වගේමයි නිරෝගී භව ලබන්ට නම් ඔහු අප්‍රමාදීව කටයුතු කරන කෙනෙක් වෙන්න ඕන. වන්නම් කියලා කිව්වේ දුටුවන් පහදවන ස්වභාවය. දුටුවන් පහදවන ස්වභාවය ලබන්නට නම් අප්‍රමාදී බව කියන එක අපේ ජීවිතය තුල අපි ඇති කරගන්න ඕන. උච්චා කුලීනතං කියලා කිව්වේ උසස් කුලවල උත්පත්තිය ලබන්නට. ඒ සඳහා හේතු වෙන්නේ පින්වත්නි මෙන්න මේ කියන අප්‍රමාදී බව. ඒ විතරක් නෙමෙයි පංචකාම සම්පත් ලබන්ට ධාන විදර්ශනා මාර්ගඵලාදී සම්පත් ලබන්ට කැමැත්තක් දක්වන තැනැත්තා විසින් අප්‍රමාදීව කටයුතු කළ යුතුයි කියන එක භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සුද භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව තුළ සඳහන් වෙනවා කාය වාක් මනෝ සුචරිතයෙන් යුක්ත වීම කයෙන් සිදුවෙන වචනයෙන් සිදුවෙන මනසින් සිදුවෙන දුෂ්චරිතයන්ගෙන් වැළකීම ඒ වගේමයි තිදුර මුල් කරගත් සුචරිතෙහි යෙදීම තමයි මෙතනින් අර්ථවත් කරන්නේ. සිතින් සිදුවෙන අකුසල් ඒ වගේමයි කයින් සිදුවෙන අකුසල් ඒ වගේමයි වචනෙන් සිදුවෙන අකුසල් මෙන්න මේ තිදුරින් සිදුවෙන අකුසල් ප්‍රහාණය කරලා තිදුරෙන් කුසල් දහම් සිද්ධ කිරීම තමයි අර කියාපු සම්පත් ළඟා කරගන්නට අප විසින් සිද්ධ කළ යුතු වන්නේ. මේ කිව්වේ වෙන දෙයක් නෙමෙයි පින්වත්නි. දස අකුසල් ප්‍රහාණය කිරීම පිළිබඳවයි. ඔයත් දන්නවා කයින් සිදුවෙන අකුසල් ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, ඒ වගේමයි වචනෙන් සිදුවෙන අකුසල් මුසාවාද, පිසුනා වාච, පරුසාවාච සම්පප්පලාප ඒ වගේමයි සිතින් සිදුවෙන අකුසල් අභිජ්ජා ව්‍යාපාද මිච්ඡාදික්ටි මෙන්න මේ කාරණා වලින් යම් කිසි කෙනෙක් වෙන් වෙනවා නම් ඈත් වෙනවා නම් ඒක වෙතිදුර මුල් කරගෙන සුචරිතෙහි යෙදෙනවා නම් අන්නේ තැනැත්තා අප්‍රමාදී පුද්ගලයෙක් හැටියටයි ධර්මයේ සඳහන් වෙන්නේ අප්‍රමාදී බව සම්පත් ලබන්ට හේතුවක් බවට පත් වෙනවා අප්‍රමාදී පුද්ගලයා එහෙම නැත්නම් නොපමා වූ තැනැත්තා තුල පවතින තෝන ලක්ෂණ කීපයක් පිළිබඳව දහමෙහි විස්තර කරනවා. අප්‍රමාදී පුද්ගලයාගේ ස්වභාවය තමයි පින්වත්නි ඒ තැනැත්තා කුසල් දහම් නිතර නිතර සිද්ධ කරනවා. එකවරක් දෙවරක් කුසලයක් සිද්ධ කළා පිනක් සිද්ධ කරලා දැන් ඔය ඇති කියලා හිතන්නේ නෑ. පුඤ්ඤංචේ පුරිසෝ කෛරා කෛරා තේ තං පුනප්පුනං තම්මි චන්දං කෛරාත සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ කියලා ධර්මයේ සඳහන් වෙන විදිහට පින්කම් වල ආනිසංස දන්න කෙනා කුසල ධම් වල වටිනාකම තේරුම් ගත්තු කෙනා කෛරාතේ තං පුනප්පුනං නැවත නැවතත් මේ පින්කම් සිද්ධ කරනවා කුසල ධම් සිද්ධ කරනවා ඒ වගේම තමයි අප්‍රමාදී පුද්ගලයාගේ ස්වභාවය තමයි එයා කුසල් දහම් අත් නොහැර සිද්ධ කරනවා. Tamanට ඉඩ ලැබෙන සෑම වෙලාවකම ඉඩක් කඩක් ලැබිච්ච හැම මොහොතකම පිනක් දහමක් සිද්ධ කරගන්න කුසලයක් වඩන්ට එයා මහන්සි ගන්නවා. ඒ තමයි ප්‍රඥාවන්තයාගේ ස්වභාවය. ඒ වගේම තමයි කුසලේහි නොපසුබට උත්සාහයත් එක් බවට පත් වෙනවා. කොයිම වෙලාවකවත් පසුබට වෙන්නේ නැහැ. ලැබිච්ච සෑම වෙලාවකම හිසගිනි ගත්තෙකු වෙගිනි නිවන ලෙස කුසලත මදකුත් පමානුවනු මිස කිව්වේ. ආන් ඒ වගේ හැම මොහොතකම යා වෙහෙසෙනවා මහන්සි වෙනවා කුසල් දහම් වඩන්ට. ඒ විතරක් නෙමෙයි අකුසල් ප්‍රහාණය කරන කෙනෙක් යා. කුසල් දහම් සම්පාදනය කරන්ට දරන උත්සාහයටම නොදෙවිනි උත්සාහයක් ඒ තැනැත්තා දරනවා තමා තුළ පවතින අකුසල් ප්‍රහාණය කරන්න. පින්වත්නි මේ කියේ සතර සම්මප්පදාන වීරයෙන් යුක්තව කටයුතු කරනවා ප්‍රඥාවන්තයා. අප්‍රමාදී බව වගේම ප්‍රඥාවන්තයා තුළ පවතින තවත් ලක්ෂණයක් තමයි සතර සම්මප්පදාන වීරයෙන් යුක්තව කටයුතු කිරීම. වීරිය උත්සාහය කියලා කිව්වහම සමහරු හිතනවා තමන්ගේ මේ භෞතික ජීවිතය දියුණු කරගන්න, ගොඩනගා ගන්නට උදේ පටන් රෑ වෙනකම් වෙහෙසිලා මහන්සි වෙලා කටයුතු කිරීම තමයි මෙතන මේ උත්සාහයේ වීරිය හැටියට ධම විස්තර වෙන්නේ කියලා. නෑ පින්වත්නි. එතනින් එහාට ඊට වැඩිය ගැඹුරු කාරණයක් පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ අපේ අවධානය යොමු කරනවා. ඒ තමයි අපි සෑම මොහොතකම මහන්සි ගන්නට ඕන අප තුල උපන් කුසල් දිනු කරන්නට. මේ බණ කියන මොහොතේ මා තුල ඒ වගේමයි මේ බණ අහන මොහොතේ ඔබ තුල යම්කිසි ආකාරයක කුසල ශක්තියක් දියුණු වෙලා තියෙනවා නම් වර්ධනය වෙලා තියෙනවා නම් අන්න ඒක තව තවත් ඉස්මතු කරගන්නට දියුණු කරගන්නට අපි මහන්සි ගන්න ඕන. ඒ වගේමයි මේ මොහොත වන විටත් අප තුල නූපන් යම්කිසි කුසල ශක්තියක් තියෙනවා නම් ඒ උත්පාදනය කරගන්නට අප වෙරවීරිය දරන්න ඕන වෙහෙසෙන්න ඕනේ මහන්සි වෙන්න ඕනේ. ඒ වගේම තමයි ඒක අනිත් පැත්ත. උපන් අකුසල් යටපත් කරන්නටත් අපි වීරිය කරන්න ඕන. මේ මොහොත වන විට මා තුල යම්කිසි ආකාරයක අකුසල ශක්තියක් උත්පාදනය වෙලා තියෙනවා නම් අන්නය හඳුනගෙන එය වහා යටපත් කරන්නට අපි මහන්සි ගන්න ඕන. ඒ වගේම තමයි නූපන් අකුසල් අපි තුල පවතින්න පුළුවන්. ඒ කිව්වේ මේ මොහොත වෙන විටත් මා තුළ උත්පාදනය වෙලා නැති. නමුත් අනාගතේ මගේ හිත තුළ ඇති වෙන්න පුළුවන් මා තුළින් ක්‍රියාත්මක වෙන්න පුළුවන් අකුසල ධර්මයන් තියෙන්න පුළුවන්. අන්න ඒබඳු දේවල් ඉස්මතු වෙන්න නොදී උපන් ගෙයිම නැති කළා දාන්න අපි වීරිය කරන්න ඕනේ මහන්සි ගන්න ඕනේ වෙහෙසෙන්න ඕන. අන්න ඒකත් ප්‍රඥාවන්තයාගේ ස්වභාවයක් හැටියට ධර්මයේ විස්තර වෙනවා පින්වත්නි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒකෝ ධම්මෝ බහූපකාරෝ කතමෝ ඒකෝ ධම්මෝ අප්පමාදෝ කුසලේසු ධම්මේසු සියලු කුසල ධර්මයන්ට බොහෝ උපකාර වන එක් ධර්මයක් තියෙනවා ඒ අනිකක් නෙමෙයි අප්‍රමාදී බව අපි සිද්ධ කරන සෑම කුසල ධර්මයකටම සෑම යහපත් දෙයකටම උපකාර වන එක් ධර්මයක් තියෙනවා ඒ තමයි පින්වත්නි අප්‍රමාදී බව කියලා කියන්නේ. අන ප්‍රඥාවන්තයා තමාගේ ජීවිතේ මේ ලෝක වශයෙන් පරලෝක වශයෙන් දියුණුව පිණිස හේතු වෙන සෑම කටයුත්තකටම උපකාර වෙන්නේ මුල් වෙන්නේ අන්නේ කියාපු අප්‍රමාදී බව. බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන උදාහරණ කීපයකින් අපිට මේ පිළිබඳව පැහැදිලි කරනවා. කූටාගාරයක සියලු පරාල එහි කැණි මඩලට නැමිලා පවතිනවාද අන්න ඒ ආකාරයට සියලුම කුසල් අප්‍රමාදී බව පදනම් කොටගෙන තියනවා කියලා උන්වහන්සේගේ දේශනාවේ සඳහන් වෙනවා. කූටාගාර ශාලාවක සියලු පරාල එහි කැණිමඩලටම නැමිලා පවතිනවද ආන් ඒ වගේ තමයි පින්වතුනි අපි අපේ ජීවිතයේ සිද්ධ කරන සියලුම කුසල ධර්මයන් අප්‍රමාදී බවම පදනම් කොටගෙනයි පවතින්නේ අප්‍රමාදී භවෙන් තොරව කුසල් සිද්ධ කිරීමක් පිළිබඳව අපිට කතා කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම තමයි මූල ගන්ධයන් නතුරින් කළුවැල් සුවඳ අග්‍රවන්නේ යම්සේද ආන් ඒ වගේ තමයි සියලුම කුසල් වලට අප්‍රමාදයේම මුල් වෙනවා කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. සාර ගන්ධයන් අතුරින් රත් සඳුන් සුවඳම ප්‍රධාන වන්නේ යම්සේද අන්නේ ආකාරයට අප්‍රමාදයේම ප්‍රධාන වෙනවා කියලයි බුදුහාමුදුරෝ දේශනා කළේ. සියලු පුෂ්පයන් අතරින් දෑ සමන් පුෂ්පය ප්‍රධාන වන්නාසේ සියලු කුසල් දහම් තුළ අප්‍රමාදයම ප්‍රධාන වෙනවා කියලයි බුදුහාමුදුරුව අපිට දේශනා කළේ. සියලු රජුන් අතර සක්විති රජුන්ම ප්‍රධාන වන්නාසේ අප්‍රමාදයම ප්‍රධාන වෙනවා කියලයි බුදුහාමුදුරුවන්ගේ දේශනාවේ සඳහන් වෙන්නේ. මේ ආකාරයට බලනකොට පින්වතුනි බොහොම පැහැදිලි වෙනවා අප්‍රමාදී බව පිළිබඳව භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ මොන තරම් ඉඩක් වෙන් කරලා තිබෙනවද කියලා. අප්‍රමාදී භවෙන් තොරව කිසිදු කුසලයක් මේ ජීවිතය තුළ සිද්ධ කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අප්පමාදෝ අමතපදං පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තාන මීයන්ති යේ පමත්තා යතාමත අප්‍රමාදය තමයි නිවනට හේතු වෙන්නේ ප්‍රමාදය මරණයට හේතුවක් කියලයි දේශනාවේ සඳහන් වෙන්නේ. අප්පමත්තාන මීයන්ති නොපමා වූ තැනැත්තා අප්‍රමාදී වූ තැනැත්තා මරණයටපත් වෙන්නේ නැහැ. මිය ගියත් එයා නොමල කෙනෙක් හා සමානයි. යේ පමත්තා යතාමතා ප්‍රමාද වූ තැනැත්තා පින්වත්නි ජීවත් වුණත් මරණයටපත් වුණු කෙනෙක් හා සමානයි කියලයි භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙන්නේ. නිවනට හේතු වන්නේ පින්වත්නි අප්‍රමාදයයි. ප්‍රමාදය මේ සංසාරයට මාර්ගයයි. ප්‍රමාද වූ තැනැත්තාට සසරින් මිදීමක් පිළිබඳව දේශනාවේ සඳහන් වෙන්නේ නැහැ. ප්‍රමාද වූ තැනැත්තා නැවත නැවතත් මෙරි මෙරි ඉපදිපදි මේ සංසාරයේ තුල ගමන් කරනවා. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අප්‍රමාදී බව පිළිබඳව මේ තරම් අපිට පැහැදිලි කරන්නේ දේශනා කරන්නේ අන්නේ අප්‍රමාදී බවම හේතු කොටගෙන අපි අපේ ජීවිත නිවන කරා පමුණුවා ගත යුතු නිසායි අප්‍රමාදී බවම පදනම් කොටගෙන අපේ ජීවිත සකස් කරගත යුතු නිසායි අපි අද මාත්‍රුකා කලේ ධම්මපදයේ අප්‍රමාද වර්ගයේ සඳහන් වෙන ඊට වටිනා කියන ගාථා ධර්මයක් පමාදං අප්පමාදේන යදානුදති පණ්ඩිතෝ පඤ්ඤා පාසාද මාරුයිහ අශෝකෝ ශෝකිනින් පජං පබ්බතට්ඨෝව බුම්මට්ඨෝ දීරෝ බාලේ අවෙක්ඛති ඥානවන්ත පුරුෂයා යම් දවසක අප්‍රමාදී භවෙන් මේ ප්‍රමාදය දුරු කරනවද අනිදාටේ තැනැත්තා ප්‍රඥාව නැමැති ප්‍රාසාදයට නැගලා ශෝක රහිතව මේ ලෝකේ ඉන්න ශෝක කරන සත්වයෝ දකිනවා. හරියට කන්දක් මුදුන ඉඳගෙන පහළ බලනකොට අර පහළින් සිටින්නන් දකින පුද්ගලෙක් වගේ කියලයි ඒ ගාථා ධර්මයේ අදහස තේරුම පැහැදිලි කරන්නේ. ඉතින් ප්‍රඥාවන්තයාගේ ස්වභාවය, පඬිතයාගේ ස්වභාවය පිළිබඳවයි මම ඔබට ඒ කරුණු කාරණා ටික පැහැදිලි කරේ. ප්‍රඥාවන්තයාගේ ස්වභාවය තමයි අප්‍රමාදී බව. එයා නොපමාව කටයුතු කරන කෙනෙක්. අප්‍රමාදීව කටයුතු කරන කෙනෙක්. අප්‍රමාදී බව හේතු කොටගෙන ඒ තැනැත්තා මෙලොව ජීවිතයක් දිනනවා, පරලෝක ජීවිතයක් දිනනවා. මෙලොව දිනන්ටත් පරලොව දිනන්ටත් අපි තුල පවතින තෝන ප්‍රධානතම ලක්ෂණය ප්‍රධානතම ගුණය හැටියට දේශනාවේ සඳහන් වෙන්නේ පින්වත්නි මෙන්න මේ කියාපු අප්‍රමාදී බව. ඉතින් බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව තවදුරටත් කල්පනා කළ බැලුවොත් අප්‍රමාදී බව කියලා කියන්නේ වෙන දෙයක් නෙමෙයි. සිතින්, කයින්, වචනෙන් සිදුවෙන්න පුළුවන් අකුසල් දහම් ප්‍රහාණය කරලා සිතින්, කයින්, වචනෙන් කුසල් දහම් සිද්ධ කිරීම තමයි මෙතන අප්‍රමාදයේ හැටියට ධර්මයේ විස්තර වෙන්නේ. ඉතින් අප්‍රමාදී තැනැත්තා තමාගේ අප්‍රමාදී බව හේතු කොටගෙන මෙලෝ ජීවිතයක් දිනනවා, පරලෝක ජීවිතයක් දිනනවා කියලයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. ඉතින් පින්වත්නි, අපි සෑම කෙනෙක්ම නිතර නිතර කල්පනා කරන්න ඕන මෙනෙහි කරන්න ඕන දෙයක් තියෙනවා. අප්පමායු මනුස්සානම් අපි මේ ලබලා තියෙන ඊටාම කෙටි වූ ආයුෂක් සහිත මනුස්ස ජීවිතයක් වර්තමානයේ කල්පනා කරලා බැලුවොත් අවුරුදු 60ක් 70ක් 80ක් තරම් කාලයක් තමයි මිනිස්සෙගේ පරමාවුෂ බවට පත් වෙන්නේ. ඉතින් මෙන්න මේ කාල වකවානුව තුල අපි තේරුම් ගන්න ඕන අපි මැරෙන මිනිස්සු කියන හැඟීම ඇති කරගෙන මැරෙනවා කියන එක අවබෝධ කරගෙන මේ ලැබිලා තියෙන කෙටි කාලය තුල පුළු පුළුවන් තරම් පින්දහම් සිද්ධ කරගන්නට කුසල් දහම් වඩන්ට අදිෂ්ඨාන ඇති කරගන්න ඕන. අර මම මුලින් සිහිපත් කළා වගේ හිසගිනි ගත්තේ කුවේගිනි නිවන ලෙස කුසලට මදකුත් පමාන වනු මිස ඉසට ගිනි ඇවිලිච්ච මිනිස්සයා ඒ ගින්න නිවා ගන්නට කොච්චර වෙහෙසෙනවද මහන්සි වෙනවද මොනතරම් කැපකිරීමක් ඒ වෙනුවෙන් සිද්ධ කරනවද අන්න ඒ වගේ අපි හැම මොහොතකම ඉඩ ලැබෙන සෑම අවස්ථාවකම කුසල් දහම් වඩන්ට කුසල් දහම් සිද්ධ කරන්ට වෙහෙසෙන්න ඕන මහන්සි වෙන්න ඕන. මොකද පින්වත්නි අපිට අපේ ජීවිතේ ලැබිලා තියෙන්නේ ඊ타ත්ම කෙටි ආයු කාලයක්. අන්නේ කාල පරාසය තුල අපි අපේ මෙලෝ ජීවිත සැපවත් කරගන්නට වෙහෙසෙනවා මහන්සි වෙනවා කැප වෙනවා වගේම අපි අපේ පරලෝක ජීවිත සකස් කර ගැනීම පිණිසත් වෙහෙසෙන්න ඕනේ මහන්සි වෙන්න ඕනේ. මොකද බෞද්ධයෝ වෙච්ච අපි පරලොවක් විශ්වාස කරන අය මරණින් පස්සේ නැවත ප්‍රතිසන්දියක් විශ්වාස කරන අය පුනර්භවයක් විශ්වාස කරන සත්වයා විසින් මේ ලෝක වශයෙන් පරලෝක වශයෙන් තමන්ගේ ජීවිත සැපවත් කරගන්නට උපකාර වෙන හේතු වෙන විදිහේ කුසල දහම් වල නියැලෙන්න ඕන. ඉතින් ප්‍රඥාවන්තයාගේ ස්වභාවය වෙන්න ඕන. තමන්ගේ ජීවිතයේ අල්පයි කියන එක අවබෝධ කරගෙන ඒ අල්ප වූ මනුස්ස ජීවිතය තුළ කුසල් දහම් වඩමින් මෙලෝ ජීවිතත් සකස් කරගන්න අතරම පරලෝක ජීවිතත් සකස් කර ගැනීම පිණිස වෙහෙසෙන්න ඕනේ මහන්සි වෙන්න ඕනේ කටයුතු කරන්න ඕන අප තුල අඩුපාඩුකම් පවතිනවා අන්නේ පවතින අඩුපාඩුකම් යම් පමණකට හෝ අවප්‍රමාණය කරගෙන අවම කරගෙන ඒ අඩුපාඩුකම් සකස් කරගෙන මේ ජීවත් වෙන කාලය තුල යහපත් මිනිස්සු හැටියට සත්පුරුෂ මිනිස්සු හැටියට කටයුතු කරමින් කුසල් දහම් වඩමින් ධර්මයට අනුකූලව ජීවත් වෙමින් මෙලෝ ජීවිතත් සකස් කරගෙන පරලෝක ජීවිතත් සැපවත් කරගන්න පුළුවන් මට්ටමින් අපි අපේ ජීවිත ගොඩනගා ගන්නට මහන්සි වෙන්න ඕනේ. තින් පින්වත්නි අද අපි අවධානය යොමු කළේ දැන කියාගත්තේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව තුළ පඬිතයාගේ ස්වභාවය ප්‍රඥාවන්තයාගේ ස්වභාවය ප්‍රඥාවන්තයාගේ ස්වභාවය අනිකක් නෙමෙයි අප්‍රමාදී බවමයි අප්‍රමාදී බවෙන් තොරව ප්‍රඥාවක් පිළිබඳව කතා කරන්න පුළුවන් කමක් නැහැ ධර්මයේ හැටියට. එසේනම් ඒ අප්‍රමාදී බව පාදක කොටගෙන තමන්ගේ ජීවිතය තුළ අප්‍රමාදී බවම උපකාර කොටගෙන නිතර නිතර පින් දහම් කරමින් කුසල් දහම් වඩමින් මෙලොව ජීවිතය සකස් කරගෙන පරලෝක ජීවිතය සුවපත් කරගෙන ඉක්මන් භවයකදීම ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැතු සදාකාලික සැප ඇති සාන්ත ලක්ෂණ අමා මහ නිවනින් සැනසීම උදා කර ගැනීම පිණිසම මේ ශ්‍රවණය කළ සද්ධර්මය හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නට. දෙවියොත් පින් අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිව්‍ය ආශිසුරු දිව්‍ය සම්පත් වඩා වර්ධනය කරගනීවා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙන්නට දෙවියන්ටද මේ පින හේතු වාසනා වේවා කියලා අපි දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා අපදී අපමවාද වර්ගය ඇසුරින් නොනැත්තන්ගේ ස්වභාවය පිළිබඳව ධර්මානුකූලව කරුණු පෙන්වා දුන් දේශකයන් වහන්සේට ආශිර්වාද කරමු. උන්වහන්සේට උතුම් ශාසනික සේවාවන් පවරවත් කරගෙන යාමට හැකි ශක්තිය දැහැල් ලැබේවා. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් සියලු දෙවියන්ගේ රැකවරණය නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ලැබේවා. අද ධර්මානුශාසනාව පැවැත් දේශකයන් වහන්සේ ගොතටුව බෝපැත්ත ශ්‍රී සම්බෝධි විහාරාධිකාරී මාලිකා කන්ද විද්‍යෝදීපීවිනේ ආචාර්ය ශාස්ත්‍රපති පඬිතුක කෙහෙල්වල නන්ද ස්වාමීන් වහන්සේ. ඔබට මන් ධර්ම දේශනාවක දායකත්වය ලබා ගැනීමට අවශ්‍ය